අවසරයි මෑණිවරුගෙන් ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි වැඩමුළුවේ දෙවෙනි දවසටයි ඇමිලා තියෙන්නේ වෙලාව අපිට එළිමිලා තියෙන්නේ ප්‍රශ්න සාකච්ඡාවක් නැත්නම් ධර්ම ධර්ම සාකච්ඡාවක් ඉතින් අපි ඊයේ හඳුනා දීපු කාරණා මත ඉඳගෙන ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු කාට හරි අවශ්‍යතාවයක් තියෙනවා නම් සභාවට ප්‍රශ්න ඉදිරිපත් කරන්න ඉදිරිපත් කරත්වා කියන ආර්දරම සහිතව අපි රජී මාත්‍ය ඇඟිල්ලා හිටමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන්න. අවසරයි අපේ හම්බුනේ. ගෞණීය ස්වාමින් වහන්සේ මා පරයන්ක භාවනාවේ යෙදී සුළු වේලාවකින් පසුව එක්වරම ගැස්ටි අවදි වේ. එසේම විනාඩියක් වැනි සුළු කාලයක් තුළදී මා නැවතත් මූල කර්මස්ථානයේ වූ නාසිකාග්‍රේම සිත පවත්වා ආශ්වාස ප්‍රශ්වාස කියා මෙනෙහි කරන විට නැවතවතාවක් ගැස්සී අවදි වෙයි. මෙහි ඇති සත්‍ය වටහා ගැනීමට මෙන් මා මේ වන්නේ කෙසේදයි දැන ගැනීමට නැවත මූල කර්මස්ථානයට ගොස් සිය පවත්වන විට නැවත දේශේම ගැස්සී අවදි වේ. සමහර අවස්ථාවලදී පිටිපසෙන් තල්ලු කරනවා වැනි දේද මේ අවස්ථාවේදී සිදුවේ. වරන් ඇතුලේ කුඩා බංකුව වැඩි ඉඳ ගන්න ආසනය පෙරලෙතයි එවිට මට සිතේ. කොපමණ උත්සාහ කළත් මේ ගැස්සීම ගැන සෙවීමට මට නුකුල වුණා. පින්වත් ස්වාමින් වහන්සේ වහන්සේගේ පාද නමස්කාර කොට ගෞරවයෙන් යුතුව පිළිතුරක් අයදිමි. මම හිතා අපි ඊයේ සාකච්ඡාව නිම කරන වෙලාවේදී මේ වගේ තැනකට තමයි පත් වෙලා තිබුණේ භවනා කරනකොට එකපාරට අපි අවදීමක් වෙනවා මට ගැස්සිලා සමහරවිට තිගැස්මක් සහිතව අවදි වෙනවා ආයසරෙන් ඒ ගැස්සුන නම් මොකද නැගිටට පස්සේ මූල කර්මස්ථානයේ තියෙනවා ඒකට හිත යොදනකොට ආයසරය සමා සමාදන් වෙනවා, තැම්පත් වෙනවා. ආය ඇවිස්සෙනවා. ඉතින් මේකෙදී මම උදේශයක් වශයෙන් මතක් කරේ ඒ ගැස්සෙන වෙලාවට අවදි වෙන්න, ගැස්සෙන වෙලාව අපේක්ෂාවෙන් ගිහිල්ලා එන්න අරින්න. එතකොට මේක හුරු වෙන්න පටන් ගන්නවා. වෙලා වෙලා වෙලා ඒක පරියන්ක ඇතුළත 10 15 සැරයක් වෙනවා. වෙලා තමයි පුරුදු වෙනකොට තේරෙනවා මේ නැති සතිය පිහිටනකොට ඒ වෙලාවේදී තමයි ඔය එකපාරට නැති සතියමත් කියන්න බෑ මේක වෙලා තියෙන්නේ අරමුණු නැති තැන ඉඳලා අරමුණු ගන්න තැනට එනකොට ඒ අරමුණු ගැනීමත් එක්කම ඇති වෙන කම්පණය තමයි මේකේ තියෙන්නේ මේක කිෂ්ටු තැනක් මේ සූත්‍ර පිටකයේදී සර්වඥාන්සේ සඳහන් කරනවා ආනිජ සප්පයි සූත්‍රයේදී අපි ඒක මේ මේ ඉතිසල වැඩමුළුවට ගත්තා අරමුණක් දිගේ භාවනා කරන කෙනෙක් රූප කර්මස්ථානයක් දිගේ භාවනා කරන කෙනෙක් ඒ අරමුණත් එක්ක හොඳට සුවද වෙන්න වෙන්න කිට්ටු වෙන්න වෙන්න අරමුණක් ක්‍රමයෙන් ක්‍රමයෙන් ගෙවිලා ගිහිල්ලා හිත අඳුනා ගන්නවා අරමුණක් නැතුව සතිය පවත්තන හැටි අරමුණක් සංඥාවක් නිමිත්තක් රූපාරම්මණයක් මොකුත් නැතුව ඒවට නිකන් සතිය පවත්තන්න පුරුදු වෙනවා නමුත් ඒක නැවත ඒ අරමුණක් නැති සතියේ ඉඳලා අරමුණක් පැමිණෙන වෙලාව ඒක පාර්ථති ගැස්මක් එනවා අකුණක් ගන්නවා වගේ තමාට පුංචි සද්දයක් වෙන්න පුළුවන් කයේ වේදනාවක් වෙන්න පුළුවන් හිතවිලක් වෙන්න පුළුවන් ඊට පස්සේ ඇතිවෙච්ච අරමුණ දිගේ අපේ හිත බොහොම දුර දිග ගෙනියනවා කලබල වෙලා ගෙනියනවා අන්න ඒ වෙලාවේදී සර්වචන්සේ සඳහන් කරලා තියෙනවා නැගිටිනාට පස්සේ මතුවෙච්ච අරමුණ දිගේ වැඩි ප්‍රපංච කරන්න යන්නේ නැතුව කතන්දර ගොතන්න යන්නේ නැතුව කල්පනා කරලා බලන්න කියලා ඒතං සන්තං ඒතං පනීතං යදිදං උපේක්ඛා කියලා මේ ගැස්සෙන්ද ඉස්සෙල්ලා මගේ හිත තිබුණේ කොතනද? ඒක සාන්තයි, ඒක ප්‍රණීතයි, එනම් උපේක්ෂාවක. ඒක නිසා ඊට ඉස්සෙල්ලා තිබුණු උපේක්ෂාව පිළිබඳව හිතට අඳුරලා දෙන්නයි කියලා කියනවා. උපේක්ෂාව කැඩිලා අරමුණක් එනකොට තමයි අර තිගැස්මක් එන්නේ. ඉතින් ඒක නිසා තිගැස්මේ ඇතිවෙන්න හේතු වෙච්ච අරමුණ දිගේ ඉච්ඡර හිත දුවන්නේ නැතුව මෙහෙවන්නේ නැතුව අවදි වෙන්න ඉස්සර වෙලා හිතේ පැවතිච්ච తত্ত্বය මිච්ඡරවත් කෙලෙස් නැති తত্ত্বයක්. මිච්ඡර කම්පන චංචල නැති తত্ত্বයක් කියලා අන්න ඒකට හිත නැවත මෙහෙවීමේ කටයුතු තමයි කරන්නේ. දැන් ඒකම තමයි මේ කෙරෙන්නේ. නැවතත් අරමුණට හිත දාපුවම ආය යන්නේ අර විවේකතණ්ඩ. ඒක ඒක නිකම් මන්ත්‍රයක් ජප කරනවා වගේ ගැස්සිච්ච ගමන් ඒතං සන්තං ඒතං පනීතං යල්ජං උපේක්ඛා මේ ශාන්තිය මෙරු ප්‍රණිජේ නම් මේ ගැස්සෙන්නේ ඉස්සලා තිබුණු උපේක්ෂාව අන්නේ විදිහට හිත මෙහෙවන්නේ කියලා කියනවා අඩු කෙලස් තියෙන තැනකට එහෙම කරනකොට මේ ගැස්ම එක සැරේ නතර වෙන්නේ ටික ටික ටික ටික අඩු වෙන්න පටන් ගන්නවා අවසරයි ගරුතර ස්වාමීන් වහන්සේ මම සක්මන් භාවනාවේ යෙදෙන විට පියවර 10ක් පමණ යන විට වම් පාදයේ යට හිරිවැටලා වගේ දැනෙනවා. දකුණු කකුලෙන් සුළු වශයෙන් දැනෙනවා. තවදුරටත් පියවර 30ක් පමණ යන විට පාදයේ පොළවේ නොගැටෙන වාසේ දැනෙනවා. මේ වන විට සිතේ එකගතාවයකුත් පවතිනවා. ගරු ස්වාමින් වහන්සේ මේ කුමක්ද කියා කන්නාවෙන් පහදා දෙන්න. මා පරියංක භාවනාවේදී ආනාපාන සති භාවනාව වැඩිෙමි. මම මීට ප්‍රථම වැඩසටහනකටත් සහභාගී වූ කෙනෙකි. මා ආනාපාන සති භාවනාව වඩන විටදී ස්වල්ප වේලාවක් කරගෙන යන විටදී මාගේ වම් පස නාසයෙන් හුස්ම පිට කරන බව නොදැනී ගියා. පසුව ස්වල්ප වේලාවකදී දකුණු නාසයේ හුස්ම රැල්ලත් නොදැනී ගියා. නමුත් මට හොඳ සිහි කල්පනාවක් තිබුණා. තවදුරටත් මම එම ඉරියව්වෙම මම මෙතන සිටිමි මම මෙතන සිටිමි සිටමින් මම බොහෝ වේලාවක් සිටියා. එසේ සිටන විට නැවතත් හුස්ම ගැනීම සිදු වුණා. පසු හුස්ම පිටවීමත් සිදු වුණා. මෙසේ ආනාපාන සතියට යන විට මේ හුස්ම ගැනීම පිටකිරීම නොදැනී යනවා. මේ ගැන ගත්තර ස්වාමින් වහන්සේ කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට ප්‍රාර්ථනා කරන බෝධියකින් නිර්වාණ අවබෝධය ලැබේවා කියා පතමි. දෙකේදිම සක්මන් හරි පරියන්ඛ හරි ගත්තාම භාවනාවේදී සතිය වඩ아가න යනකොට අපි බලාපොරොත්තු වෙන දේ ගොඩාක් විවිධතාවය ඇති වෙනවා වෙනස්කම් ඇති වෙනවා විපරිණාම ඇති වෙනවා. මේ හැම විපරිණාමයකම හිත හැප්පෙනවා, සැක කරනවා, වාද කරනවා, පස්සට එන්න හදනවා. ඉතින් මේක මේ යෝගාවචරය ඉස්සරහට යන තව ගොඩක් තීරුම් අරගනි. ඒ නිසා මුලදීම හිතා ගන්න මම මේ අනිච්ච සංඥාවෙන් වැඩියට බහින්නකොට ඕනම දෙයක් මතුවෙන්න පුළුවන්. කිසිම මතුවෙන දෙයකට විරුද්ධ වෙන්න එපා. විරුද්ධ වුණොත් ඒක භාවනාවට බාධායි. ඒ කියන්නේ භාවනා ප්‍රගමණය හැම වෙලාවෙම මන මන කිර කිර හෙට්ටු කර කර යන්න ගියොත් හරි වෙහෙසයි ගමන. ඒකට හේතුව නිච්ච සංඥාව කියලා මතක තියාගන්න. ඒ නිසා ඉඳ ගන්නකොටම අනිත්‍ය සංඥාව කියන එක කියන්නේ අරමුණ මම දක්වන ඕනම දෙයක් පාටපත් වෙන්න පුළුවන් ආශ්වාස ප්‍රශ්වාසය නම් බලන්නේ ඕන දෙයක් පාටපත් වෙන්න පුළුවන් නමුත් එතෙන් ආපු පාර දන්නවනම් සතියෙන් සැකයට ඉඩ තියන්නේ නැතුව යන්න සැකය එන්නේ නිච්ච සංඥාව නිසායි කියලා හිතා ගන්න. ඒ නිසා යෝගාවචරයේ අනිච්ච සංඥාව අද සමාදම් වෙන්න අනිච්චකංචං කියලා මෙනෙහි කරන්න නෙවෙයි මම මේ කියන්නේ. වෙනස් වීම එනකොට වෙනස් වීම වෙන්න පුළුවන් දෙයක් විදියට බාර ගන්නවා නම් ගැටුමක් එන්නේ නැහැ. එහෙම නැත්නම් කටුවත්තක් දුවිලි පාරක ඇදගෙන යන්න වගේ මොන්න භාවනා අධ්‍යක්ීම හම්බුණත් හිත රණ්ඩු කරනවා. හිත අරියාදුවට හිටිනවා. ඇයි මෙහෙම වෙන්නේ? ඇයි මෙහෙම වෙන්නේ කියලා. මේ ඇයි මෙහෙම වෙන්නේ කියන ප්‍රශ්නේ සාධනීය ප්‍රශ්නයක් නෙවෙයි අවුලක්. භාවනාවට කරන අභියෝගයක්. බලන්න මේකට හැඩ ගැහෙන්න පුළුවන් කියලා. භාවනාවෙන් පෙන්වන්න හදන අනිත්‍ය සංඥාව බාර ගන්න ලැස්සලා යනවනම් සූදානම් ශරීරයෙන් යනවනම් මේක භාවනාවේ දියුණුවක්. නිත්‍ය සංඥාවෙන් යනවනම් මේක භාවනාවේ වැරදිල්ලක්. වැරදිල්ලක්. ඒ නිසා එකම කෙනා නිත්‍ය සංඥාවෙන් යන එකනා පශ්චාත්තාප වෙනවා භාවනාව වර්ධනයි කියලා කනගාටු වෙනවා. අනිත්‍ය සංඥාවෙන් යන එකන දැනගන්නවා මේ තමයි භාවනාවේ දියුණුව. මට මේකට අනුග්‍රහ කරන්න බැරිද? හැඩ ගැහෙන්න බැරිද කියලා බැලුවොත් ඒකට අපි කියනවා අනුග්‍රහ කරනවා කියලා භාවනාවට. ඒ කියන්නේ මේ අනුග්‍රහ කරන අනිච්ච සංඥාව තියාගෙන යන්න. එතකොට මේක මේ විනෝදාංශයක් එහෙම නැත්නම් සෙල්ලම් ගමනක් වෙන්න ඉඩ තියෙනවා. එවන් සන්නයි ගත්ත ස්වාමින් වහන්සේ ඊයේ දිනේදී මා සක්මන සහ පරයන්ක ඊට හොඳින් කළ බව දනිමි. වෙනත් අරමුණු තුල සිත ගියත් නැවත සතිය පවත්වාගෙන යාමට හැකි විය. සවස් භාගයේ මා සක්මන් කරන විට බාධාවක් බාධාවන් ඊට අඩුවෙන් සිදුවේ. නමුත් අද දිනය මේ දක්වා මාහට සිත කර ගැනීමට ඊට අපහසු බව වැටහි. සක්මනේදී පාදවල වේදනාවක් තදින් දැනුනි. එය මෙනෙහි කරමින් සිට නැවත සක්මන කෙරෙහි සිත තබන්නට උත්සාහ කළත් නිෂ්ඵල විය. ඒ නිසා මා පරයන්කයට වාඩි වීමි. එවරද සිත ආශ්වාස ප්‍රශ්වාසයේ යෙදවීමට ඉතා අපහසුය. නමුත් මේ අතර වාරයේ ඉතා සුළු කාලයකට සතිය පැවැත්විය හැකිය. ඒ නිසා සක්මන අඩුකොට පරයන්කේ සිටීමේ දහවල් ඉතා තද නිදිමතක් හා උදාසීන බවක් ඇති දැනුනි. බලාපොරොත්තු පරිදි සිත එකඟ කර ගන්නට ඉතා අපහසු බව තේරුම් ගියේය. මේ මාගේ අද දින භාවනා අත්දැකීමයි. අත්නහර වීඩ කිරීම අරමුණයි. වහන්සේට මේ සඳහා උපදේශක් දීමට ඇතනම් කියා සිටිනේ. ඉතුරු නිසා මේ ලිවීමි. ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධිකින් උතුම් නිර්වාණය අවබෝධ වේවා කියා ඉතා කරුණාවෙන් පතමි. සමාධිය පැත්තෙන් බැලුවොත් උච්චාවච ගතිය තියෙන්න පුළුවන්. එලේක සමාධිය හොඳයි වරක නරකයි කියලා. තව සතිය පැත්තෙන් බැලුවොත් සමාධිය තියෙනවා තියෙන බව දන්නවා නැති වෙලාවේ නැති බව දන්නවා. ඒ නිසා සතිය අඛණ්ඩ භාවයක් තියෙනවා වගේ මට පේන්නේ. මේ වගේ හිත නන්නත්තර වෙච්ච වෙලාවේ අන්‍ය හිත වෙච්ච වෙලාවේදී සක්මන් කරනකොට පියවරවල හිත පිහිටියේ නැතුණාට මම දැන් ඉඳගෙන නෙවෙයි කියන එක තේරෙනවද කියලා බලන්න. බොහොම සරල දෙයකට හිත දාන්න. මම හිතගෙන ඉන්නව නෙවෙයි, නිදාගන්න නෙවෙයි. මම මේ ඇවිදින බව දන්නවා. ඒ නිසා ඉඳගෙන ඉන්නට සාපේක්ෂව ඇවිදින බව දන්නවා. ඊට පරියන්කට ආවට පස්සේ මට ආනාපාන පේන්නේ නැහැ, උලමැදක පේන්නේ නැති වුණාට මම දැන් සක්මන් කරනවා නෙවෙයි, හිටගෙන ඉන්නවා නෙවෙයි, ඉඳගෙන ඉන්නේ කියන එක තේරෙනවා නම් ලොකු ජයග්‍රහණයක්. මේ විදිහට තමයි අර හිත නරක වෙච්ච වෙලාවේ හිත අරියාතොට හිටපු වෙලාවේ මොනවා හරි සමාන්තර කාරණාවක් අරගෙන යාළු වෙන්න ඕන. ඉතින් ඒකත් බැරි නම් ඔන්න කියාගේ සතිය නෑ කියලා. මම හිටගෙන ඉන්න බව දන්නෙත් නෑ. නැත්නම් අවිජින බව ඕව සක්මන් ඉඳගෙන ඉන්න අතර වෙනසල්ලා ගන්න බැරි තරම් හිත අන්ධ බන්ධන කියතයි සතිය නෑ කියලා. මෙතන සමාධිය මුල් කරගෙන මනින්න මිම්මත් තියෙන එක ඒකාන්තයෙන්ම බලාපොරොත්තු සුන් කරවන සුළුයි. ඒකයි මුල් උපදේශ පන්තියේම පටන් ගන්නකොටම හාපුරාවට කියන්නේ මේක අපි සතිය වඩන්න ගන්න වැඩමුළුවක් මිස කවුරු කොහොම කැමති වුණත් සමාධිය වැඩිම සඳහා කරන වැඩමුළුවක් නෙවෙයි. ඉතින් ඒකට කොහොම ඉල්ලුවත් බලාපොරොත්තු ඉෂ්ට වෙන්න පුළුවන් ඉෂ්ට නොවුණයි කියලා අපේ પરමාර්ථයට බාධාවක් නැහැ. සතිය වඩන එකට බාධාවක් නැහැ. ඒ නිසා සතිය වඩනවා කියන එක බොහොම සරල දෙයක්. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දාන්න. ඇවිදිනකොට ඇවිදින බව දන්නවාද කියන එක පොඩ්ඩක් බලන්න. ඒකෙන් හිතට හරි පැත්ත බලලා කීකරු වෙන පැත්ත බලලා සම්පහන්සනය කරන්න. එතකොට ඒක දිගේ ඕන තරම් ඉස්සරහට යන්න පුළුවන්. සමාධිය නෙමෙයි මම මේ කතා කරන්නේ සතිය. මේ කියන තොරතුරේ හැටියට බලනකොට සතියේ එච්චර ලොකු අඩුපාඩුවක් පේන්නේ නැහැ. නමුත් අවාසනාවට වගේ ප්‍රශ්න දිහා බලලා තියෙන්නේ සමාධි කණ්ණාඩිය හරහා. ඒකට වගේ කියන්න අමාරුයි. පින්වත් කාරුණික ස්වාමින් වහන්සේ ප්‍රශ්න දෙකක් බුදුන් වහන්සේ වදාරා ඇති සබ්බාසව සූත්‍රයේදී භාවනා පහතබ්බා ලෙස අන්තිමට භාවනාව යොදාගත යුතුයි දේශනා කළේ කුමක් නිසාද? වරණ ඇතුළ කෙලෙස් දැරීමේදී දෙක ගෝයන් කාචීතුමාගේ භාවනා වැඩපිළිවෙලේදී ආනාපාන සතිය ප්‍රගුණ කර සංවේදනා නිරීක්ෂණය කරයි. අප දැන් කරන භාවනාව සහ එම භාවනා ක්‍රමය අතර වෙනසක් තිබේදයි කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. ඔබ වහන්සේ කරන්නා වූ මේ ශාසනික මෙහෙවර නිවන පිණසම හේතු වාසනා වේවා. තමන් භාවනා කළ සත්ත පහකවත් විස්තර කතා කරන්නේ නැතුව ආරයාගේ මෙයාගේ වල්පල් ඇලි මෙතෙන් ඇදලා දානවට කන පැලෙන්න ගන්නවා. මම පටන් ගන්නකොට ගියා අම්මනම් දාන්න එපා මේකට. මේ 50 දිනක් එක්ක යන ගමනක්. තමන් භාවනා කළ මොනවද අත්දකින්නේ කියලා පලාතක නැහැ. කොහේදෝ තියෙන ලඳු ගානේ තියෙනව කතා කර කර ඉන්නේ. ඒකල මට නිවනක් දෙන්න හදනවා නිකන් දෙරින්දා. මම එකක්වත් මගේ අපේක්ෂාවක් නැහැ. මම ඒකයි මතක් කරුවේ කරුණාකරලා මම උපදෙස් දීපු ටික ඇහුණද? ඒක ක්‍රියාත්මක කරාද? මොකක්ද ඇතිවෙච්ච ප්‍රශ්නේ කියලා කියනොත් මට වගකීමක් තියෙනවා කතා කරන්න. මෙයා අර අර ඒක කතා කරනවා මෙයා මේ කතා කරනවා මට කියන්නේ වල්පල් හැලි කියන. මෙයාට ගියාම පුද්ගලිකව හිටියොත් නම් මම මුලකට තද කරලා දෙකක් අනිනවා. කට්ටිය ඉන්නේ ඉඳලා කියන මේ 50ක් නොම ගරින්න එපා. නොමග ගියොත් මමයි වගේ කියන්නේ. ඒ නිසා සාකච්ඡාව පිටපැත්තට යොමු කරනකොට මම ඉඩ දෙන්නේ නැහැ. මම යටත් වෙනවා. මම භාවනා කරනකොට මෙහෙමයි වෙන්නේ කියලා ඒකට මේක අදාළ නම් මම යටත් වෙනවා. ඒ නිසා ඔක්කොටමත් ඇහෙන්න මම මේ කියන්නේ මේ කමඨා සුද්ධ කරන වෙලාවදී අපිට ලෝක සාසනයයි ඔක්කොම පිරිවෙන් ධර්ම සංගායනා කරන වෙලාවක් නෙවෙයි අපිට මේ හම් වෙච්ච වෙලාවේ අපි කරන භාවනාවේදී අපිට දැනෙන නැත්නම් අපිට මතුවෙන ප්‍රශ්න පුළුවන් ප්‍රමාණයෙන් සාකච්ඡා කිරීම. ඉතින් අපිට යන දේවල් මම නිකන් මූලධර්ම ප්‍රශ්න හිත කියලා නැත්නම් වල්පල් කියලා බැහැර කරන එක තමයි කරන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ උපදේශ පරිදි මා පරයන්ක භාවනාවේ යෙදුණෙමි. හුස්ම ගැනීම පිටවීම කරන විට පසු පපු ප්‍රදේශයේ සහ උදරයෙන් උස් පහත් වීම නොදැනී හොඳින් දුක වෙමි. විනාඩි කිහිපයක් මේ කරගෙන යන විට හුස්ම මට නොදැනීම ගියේය. ශරීරේ නොදැනී යන්නක් මෙන් දැනින. මා යොහුසුලුවම මගේ හුස්මට මොකද වුනේ කියා සොයන්නට ගියා. මුළු ශරීරයෙන්ම හුස්ම උඩට ඇදී යන ගතියක් දැනෙන්නට විය. විශේෂයෙන්ම දෙපා ඇඟිලි තුඩු වලින් හුස්ම නහර දිගේ එනවාද දැනින. මේ ගතිය ටික වේලාවකින් නැති වී ගොස් නින්දට යන විටද මා මේ ගැන හේමෙන් නින්දට වැටෙනවා. සක්මන් භාවනාව. ගෞණ්‍ය ස්වාමින් වහන්සේ වහන්සේගේ උපදෙස් පරිදිම සක්මන් භාවනාව භාවනාවේ නිරත වීම. වම දකුණ තබද්දී මා ශරීරයේ පැද්දෙන ගතියක් දැනෙනවා. වම දකුණ හොඳ සිහියෙන්ම තැබීමි. වැල්ලේ තිබුණු සියුම් රළු දෙත රශ්නය ආදී ස්පර්ශය වනාවක් සමග දකින හදිසියෙම බැරිවල තිබෙන දිෂ්ණයකට මාගේ හිතද වෙනස් වෙනවත් සමගම ආපසු සක්මරට යෙදිනේ. තනි කකුලට මුළු ශරීරයෙන් බල උසුලන ගතිය අවබෝධ විය. කකුල්වල ඇටකටු පමණක් නොව මස්නේ නහර වැඩ කරන ගතිය විමසමින්ම මා සක්මන් කළෙමි. මෙසේ පය භාගයක් පමණ සක්මන් කළ මා අවරශ්මිය දැඩි වෙහෙස ගතියක් දැනු නිසා හොඳ සතියෙන් වාඩි වීමි. උභාසයට තෙරුවන් සරණයි. ඒ කියන්නේ භාවනා කර කර යනකොට හරිසලකේ තියෙනවා ශරීරේ බලාපොරොත්තු වෙච්ච නැති විදිහේ ආනාපානට සම්බන්ධ හෝ බාහිරෝ හෝ විවිධ සංනිවේදන සංවේදනා එන්න පටන් ගන්නවා. ඒක ප්‍රශ්නයක් ඇත්තේ නෑ. තමන්ට දැනගන්න පුළුවන් නම් පරියන්ති ගැන කතා කරනකොට මේ දැනෙන අත්දැකීම් ආනාපානයේ ඇතුලේ තියෙන එකක්ද නැත්නම් ආනාපානෙන් පිට ශරීරයේ වෙන එකක්ද කියලා දෙකම සතිය තමයි. ඒක වැදගත් වෙනවා. එතකොට එහෙම පිටපැත්තට ඇදෙනවා ගතිය වැඩි නම් නැවතත් ආනාපානට හිත යොදලා නැත්නම් ආනාපාන දිහාවට හිත යොදන්න යෝගාවචරයට දල වශයෙන් උපදෙස් දෙන්න පුළුවන්. එහෙම එහෙම නැත්නම් ශරීරයේ කොතනක හරි හිත තියෙනවනම් හොඳයි. සක්මන් කරනකොටත් මේ පය තියෙන එක ඇතුළත තොරතුරු පේනවා. ඊට සාපේක්ෂව වලලු කරේ දනිස්සේ උර උකුලයේ අර හැපෙන තැනට පරිබාහිරව අනිකුත් තොරතුරුත් පේන හැබැයි ඒක ගමනට හා සම්බන්ධයි. ගමන් කිරීම හා සම්බන්ධ නැ ප්‍රශ්නයක් නැහැ. එතකොට අපි හිතමු යාට පේනවා රූප, ශබ්ද ඇහෙනවා වගේ දේවලුත් වෙනවා. නමුත් එතන එතන වෙන දෙයක් නම් ඒත් ප්‍රශ්නයක් නෑ. නමුත් හුඟක් වෙලාවට කරන්න තියෙන්නේ ඒ වගේ හුඟක් හිත පිට නන්නත්තර වෙන්න හදනවනම් පයේම තැම්පත් කරන්න ඕනේ. අන්න ඒ විදිහට ගොනු කරගෙන යනකොට යනකොට අපි මෙහෙවීමට අපේ මානසිකාරයට අපේ විතක්කයට හිත ටික ටික කීකරු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඒක පිළිබඳ මූලික පුහුණුවක් මෙතන තියෙන්නේ. එන කොයි දේත් බාර ගන්න හැබැයි ගොඩාක් විසිරී යනවා දකින්නකොට අර තමන් යෝජනා යෝජනා කරගත්ත මූල කර්මත්තාන්ට හිතේදීම තමයි දල වශයෙන් කරන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ අවසරයි මම ආනාපාන සතිය වඩන අයෙක්මි. වහන්සේ ඊයේ පැහැදිලි කළ කායානුපස්සනා, වේදනානුපස්සනා වැඩෙන අයුරු හා වැටෙන අයුරු පැහැදිලිය. චිත්තානුපස්සනා හා ධම්මානුපස්සනා වැටෙන අයුරු පැහැදිලි කර දෙන තේක්වා. නිර්වන් සරණයි. මේකෙදි Tamanda වැටෙන ටික කියනවනම් මේ මට භාවනා කරනකොට මෙන්න මෙහෙමයි මට ආනාපාන වැටෙන්නේ කියලා ඒ හරහා ඒ අත්දැකීම හරහා ඒ අත්විඳීම හරහා ඒ ප්‍රත්‍යක්ෂේ හරහා අවශ්‍ය නම් මෙන්න මේක තමයි එතන චිත්තානුපස්සනාව වෙන්නේ මෙන්න මේක තමයි ධම්මානුපස්සනාව කියලා කියන්න පුළුවන්. නමුත් අත්දැකීම් ටික මට දෙන්නේ නැතුව මම මොකෙන්ද කියලා දෙන්නේ? එනිසා Tamanට තේරෙන කොටසේ වැටහෙන කොටසේ මෙන්න මේමයි ආස්වාස වැටෙන්නේ මේමයි ප්‍රසවාස වැටෙන්නේ කියලා ඒක පිටත විස්තරයක් අහුවොත් මං හිතනවා මං උත්තර දිය යුතුයි කියලා. Tamange අත්දැකීම් කියන්නේ නැතුව මේ අර කාරණා මේ කාරණා විස්තර කරන්න ගියොත් මම කියනවා කරුණාකර ධර්ම දේශනාවෙන් සතුටටපත් වෙන්න මේ ධර්ම සාකච්ඡා වෙලාව නිකන් මේ වගේ දේවල් වලට යොදවන්න එපා. උත්තරය බලාපොරොත්තු වෙනවා නම් කරුණාකරලා තමන්ගේ අත්දැකීම මේ වார்த்தාවට ඇතුල් කරන්න. එතකොට නම් මම වග වෙනවා. ඒ අනුව පුළුවන් තරම් උත්තර දෙන්න. කොහොම අපිට ලිඛිත ප්‍රශ්න විතරයි කියලා එපරයි කියලා ප්‍රමණයි කියලා වාර්තා වෙනවා. අපි ගත කළ තියෙන විනාඩි 25ක් විතර කාලය. ඉතින් අපිට තව අවශ්‍ය නම් වෙන කෙනෙකුට සභාවට ප්‍රශ්න ඉදිරිපත් කරන්න එහෙම නැත්නම් අර ප්‍රතික්ෂේප කරව ප්‍රශ්න වලදී තමන් භාවනා කරන්න මෙහෙමයි කියලා අත්දැකීම් ඉදිරිපත් කරන්න තියෙනවනම් මේ වෙලාව ගන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ. මම තමයි අන්තිමට ඉදිරිපත් කරපු ප්‍රශ්නය යොමු කරේ. ආයාපස්සන විදිහට මම හඳුනාගන්නේ මම ආනාපාන සති මෙතිස බලාගෙන හැදීමයි කරන්නේ. ඒකෙදි හුස්ම ශරීරයේ මට වැටහෙන ආකාරයෙන් ඒත් එක්කම හුස්මත් එක්ක මම මම ඉන්න බව මම කයෙන් හඳුනගන්නේ. ඒතර හුස්ම මට ප්‍රකටව පේන ආකාරයෙන් ඒ මම කය විදිහට හඳුනගන්නවා. මම හිතනවා මම ආනාපාන සතිය තුළ හුස්ම රැල්ල දිහා බලාගෙන හිඳීමෙන් මට කය දැනෙන විදියයි හුස්ම රැල්ල ප්‍රකටව පෙනෙන විදියයි මම කායානුපස්සන විදිහට තමයි හඳුනගන්නේ වේදනානුපස්සන විදියට මම ආධුනිකයෙක් විතර මුලින්ම භාවනාවට පරියන්ක වාඩි වෙන කාලෙට වඩා දැන් වේදනාව මේ ශරීරයේ වේදනාව දැනෙනවා අඩුයි නමුත් වෙනස් ආකාරයෙන් හිතපු ගමන් ආනාපානය හුස්ම රැල්ල නොපෙනීම ගිහිල්ලා අධිකව සමහර අවස්ථාවල සමහර තැන්වලින් වේදනාව වෙනවා ඇවිල්ලා සමහර වෙලාවට ඔක්කොම විදිහට පවතිනවා ඉක්කොල නැති වෙනවා සමහරට සියුම් විදිහට ඇවිල්ලා නැති වෙලා යනවා ඒක මම වේදනාව විදිහට හඳුනා ගන්නවා ඊට අමතරව ශරීරයේ සමහර වෙලාවට පරියන්කෙදී සක්මනේ දෙකදීම සැහැල්ලුවක් දැනෙන කායික ඒ වගේම කායයට ප්‍රණීතභාවයක් දැනෙන අවස්ථා තියෙනවා. එතරම්දී එකක් කායයේ අර බරගතිය ගොඩක් සැහැල් මේ බරගතිය අඩු වෙලා සැහැල්ලු ගතියක් දැනෙනවා. එතන මම මේ වේදනානුපස්සනාවක් විදිහට වටහා ගන්නවා. ඔබ වහන්සේ ඊයේ විග්‍රහයක් කරපු විදිහට මම උත්සාහ කරා මට වැටහුණා මේක තමයි කායානුපස්සනා මේ තමයි වේදනානුපස්සනා කියන එක. එක අවස්ථා කීපයකදී මම නොදැනීම මේ ආනාපාන සතිය දිස බලාගෙන ඉන්නකොට නොදැනීම මගේ සිතේ මට ප්‍රකටව දැනුණා. ඒකෙදී මුලදී මුලදී ආපු වේගයට වඩා සිතේ අතර එන සිතේ අතර පරතරයක් තියෙන බවක් මට තේරුණා. බොහොමර ධ්‍යානුවට සිතේ එන ගතියක් දැක්කා. ඒ සිතේ හඳුනගන්න බැහැ. නමුත් සිතේ අතර මේ යම් මේ එහේ සිතුවිලි අතර කාල පරාසයේ පරතරයක් තියෙන බව වැටහුණා. මම ඒක චිත්තානුපස්සනාව දෝතින සැක සහිතවයි ඒක හිතන්නේ. ඒ හරියට ධර්මානුපස්සනාව කියන්නේ මොකද්ද කියලා පොතපතේ වටහා ගන්න ගියත් මට තේරෙන්නේ නැහැ. ඔබ වහන්සේට බොහෝ තෙම මට මේ වටහා ගන්නවා. ඒකට ඒ ටික ඒ භාවනා කරන කෙනාට විතරක් ආනාපානේ වැටෙන විස්තරය අනුව තමයි විස්තර කරන්න තියෙන්නේ. ඒත් මේ ආනාපානේ වැටෙන විස්තර ওই වார்த்தාවටත් ඇතුල් කළා මදි කියන චෝදනාවමයි ළඟ තියෙනවා. එතකොට අපිට ආශ්වාස ප්‍රශ්වාසයේ හිත යොදාගෙන ඉන්නකොට යම් වෙලාවක මේ ආනාපානය හා සම්බන්ධ ධාතු මනසිකාරයේ වැටෙනවනම් මේ තද ගතිය, මේ බුරුල් ගතිය, මේ උණුසුම් ගතිය, මේ සිසිල් ගතිය, මේ කම්පන චංචල, මේ වැగిරෙන ගති කියලා ඉතින් එතකොට හිතා ගන්න පුළුවන් මේ තමයි රුප්පණ ගතිය රූපාකාරයි. එතකොට විඳීම් වශයෙන් තමයි තේරෙන පටන් ගන්නවා අනායාසයෙන් සතිය ආනාපාන සිද්ධ වෙන නැත්නම් ඊටම ආයාස කරගතියක් තියෙනවා. එහෙම නැත්නම් ප්‍රස්වාසයේ අගට යනකොට බොහොම සියුම් වින්දනයකට වැටෙනවා. ප්‍රස්වාසයේ ආස්වාසයේ මැදදී ගොරෝසුවට වැටෙනවා. ඒකට අපි වගේ නම් විඳීම් කියලා. ඊට පස්සේ ඒ වගේ අත්දැකීම් තියෙන කෙනෙකුට ඒ අතරෙම ඔය ඔක්කොමත් වෙන අතරේ හිතට දැම්මට භාවනා හරි ගියා කියලා සතුටක් ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනදට වැඩිය තොරතුරු පේනවයි කියලා හිත උදම්මන්න පැත්තට යන්න පුළුවන්. එහෙම නැත්නම් මම මේ කායන වේදනාන වසන චිත්තාන වසන ධම්මාන වසන දන්නේ නැහැ කියලා කනගාටුවක් ඇති වෙන්න පුළුවන්. ඒව අර දෙකටම සාපේක්ෂව නැත්නම් දෙකටම ස්වාධීනව හිතේ ඇති වෙන කෝලක්. ඉතින් මේ භාවනා යන ගමන් හිත හැම වෙලාවෙම මේ වෙන දේවල් පිළිබඳව කමෙන්ටරිස් දෙනවා. එහෙම නැත්නම් විස්තර කතනයක් කරනවා. ඒ විස්තර කතනය කරන්නේ හිත මේක දිහා බලන ජයග්‍රාහීවද පරාජිතවද හිත වැඩමින් පවතිනවද එපා වෙලා කම්මැලි වීම පවතිනවද කියලා මේ මේත් එක්කම ඒක සිද්ධ වෙනවා. එතකොට ඒ ඇති හැම මනාපයක්ම අමනාපයක්ම කම්මැලි වීමක්ම විකසිත වීමක්ම නිවරයක් වෙන්නත් ඉඩ තියෙනවා. සමහරලාට රාගයේ තියාවට ද්වේෂය දිහාවට, නිදිමත දිහාවට, සැකේ දිහාවට යනවා. ඒක නිසා මේකේ තොරතුරු මෙහෙම කියන්නේ අත්දැකීම් අධිකම තියෙනවා. අත්දැකීම් වැඩි වෙන්න වැඩි වෙන්න එකම තොරතුර මට්ටම් තුනක මේ මණ්ඩි මිදෙනවා. ගොනු වෙන්න පටන් අර ගන්නවා. ඒක ඇත්තටම යෝගාවචරයා පොර කාලා හදන්න ඕන එකක් නෙවෙයි. යෝගාවචරයට ඕන කරලා තියෙන ආස්වාද ප්‍රසවාසයක් කෙනකොට ඒක උපරිම ස්වභාවික ලක්ෂණ. උපරිම ගති භාව හැඩතල ආකාර හොඳට බලා ඉන්නව හතරම සිද්ධ වෙනවා. සිද්ධ වෙන බව තේරෙන ගොඩක් අල්ලනවා. ඒ තේරුණා හෝ නොතේරුණා හෝ ධර්මානුරූපව චිත්ත න්‍යායමකට අනුව මේක සිද්ධ වෙනවා. ඉතින් මේ ඒ නිසා මේ දෙවෙනි සැරේ ප්‍රකාශ කරත් පේන්න තියෙන්නේ තොරතුරු කහ ගන්නවා මදි. මේ ආනාපානය ඇතුලේ තොරතුරු මේ ආනාපාන වෙනකොට සාමාන්‍ය කයේ වෙන තොරතුරු කියලා තව ගොඩාක් තොරතුරු උකහ ගන්න ගතිය, සමීප ගතිය, උච්චන්න ගතිය වැඩි වෙනම නම් ඔය වේදනා වශයෙන්, චිත්ත ධම්ම වශයෙන්, ධර්මානුපස්සන වශයෙන් ඔක්කොම එක එක තැන් වල තිප්පලවල මණ්ඩි මෙදිනවා. නිසා ඕමයන් ඉති කරගෙන යනකොට හරියයි. ගරුතර ස්වාමීන් වහන්සේ මම මේ භාවනා කරගෙන යනකොට හැම වෙලෙම දැන දැන් මේ මේ දැන් පවතින தත්ත්වය තමයි හැම වෙලෙම ඉක්මනටම හුස්ම රැල්ල නොදැනී යනවා. ආස්වාසද ප්‍රස්වාසද කියලා හඳුනා ගන්න බෑ. හුස්ම රැල්ල ඉක්මනටම නොදැනී යන ගතියක් තියෙනවා. ඊට පස්සේ සමහර විට සිතවිල්ලක් එනවා. එතකොට මම ඒක සිතවිල්ලක් කියලා හඳුනා ගන්න ඕන නැතුව ආනාපානෙම ඉන්න පුළුවන් නම් මම ආනාපානෙම ඉන්නවා. ඒක වදයක් වෙනවා නම් මම ඒක ආපහු සිතවිල්ලක් කියලා හිතලා ඒක ඒකෙන් මිදිලා ආපහු ආනාපානෙට එනවා. එතකොට සමහර වෙලාවට මේ ඇඟේ දැවිලි ගතියක් වගේ දැනෙනවා. එතකොට දැනෙනවා ගැහෙන ගතියක් එනවා. ගැහෙනවා වගේ හිතලා මං හිතනවා මේ ධාතු වල தත්ත තමයි මේ ප්‍රකාශ කරන්න කියලා. නැවතත් මට ආපහු ආනාපාන සතියට එන්න පුළුවන්. එන්නේ මේ බොහොම සියුම් ආකාරයෙන් තමයි දැනෙන්නේ. ඒ தත්ත්වය දැන් ගොඩක් කල්ම තියෙනවා සියුම් වෙලා තියෙනවා ආයිත් ඒ විදිහට සිතිවිලි ඉඳලා හිටලා එනවා ධාතු ගුණ දැනෙනවා ඒ මට්ටමේ යනවා ඉතින් ඒ தත්ත්වය ගැන උනද ඔබ වහන්සේගෙන් දැනගන්න කැමතියි වාඩි වෙලා ආනාපානෙ බලන්නත් එපා මේ ඉන්නවා කියන එක විතරක් බලන්න මොන විදිහකින්වත් මේ ආස්වාස් ප්‍රස්වාස වගේ සිද්ධි වලට හිත දාන්න නැතුව සම්පූර්ණ වෙමි මම මේ වෙමි නැත්තම් භාවය කියන එක පැවැත්ම කියන එක හින්දිනවා කියන එකට හිත දාගෙන හිටපුවාම එකක්වත් ලේබල් කරන්න යන්න ඕනේ නැහැ. මේ ආශ්වාසය මේ ප්‍රශ්වාසය මේ හිතවිල්ලක් මේ මොකුත් නැහැ. ඒ වතුර කඩක රැලි නගිනවා වගේ දිගටම එක එක જાති රැලි එයි. එකටක ලේබල් කරන්න යන්න බෑ. Taman ඒ ජලාශය දිහා බලාගෙන ඉනවා. නැත්නම් මේ වර්තමාන මොහොත දිහා බලා ඉනවා. එහෙම නැත්නම් ඉන්න එක දිහා බලා ඉනවා. නැත්නම් හිඳිනවා කියලා ඉඳගෙන ඉන්නේ. එතකොට නඩුත් නැහැ මොකක්වත් නැහැ. එතකොට සම්පූර්ණ අනායාසයෙන් හිතෙන වැඩ පිළිවෙලට යන්න පුළුවන්. සැක තියෙනවා නම් විතරයි උරගා බලන්න ඕන නම් විතරයි අපි ආහනපානේ වගේ දෙයක් පෙරක දෝරුකමකට නොතාරිස් කෙනෙක් වගේපත් කරන්නේ. සැකයක් නැත්නම් මේ මම මෙතන මේ ඉන්නවා. වර්තමාන මොහොතට අවදි වෙලා තියෙනවා කියුවා. එතකොට මේ මෙනෙහි කිරීමක් අවශ්‍ය කරන්නේත් නැහැ. ලේබල් කරන්න අවශ්‍ය තැනකුත් නැහැ. ඒ වර්තමාන මොහොත ඉඳීම මතම පිරිච්ච ගතියකට සම්පත්‍ති කරගතියකට ඇවිල්ලා යන්න පටන් අරගන්න. ඒකට කවුරක්වත් මේ හසුරවන්න කෙනෙක් අවශ්‍ය වෙන්නේ මේක වෙලා තියෙන්නේ අන්න එහෙම තියේදී හසුරවන්න උත්සාහ කෙරුවොත් මේ අවුලකට වැටෙනවා. එහෙම විවේක වෙන්න හදන වෙලාවෙදිත් ආය ආනාපානෙ උලුප්ප උලුප්ප මෙනෙහි කරන්න ගත්තොත් හිතවිලි උලුප්ප උලුප්ප මෙනෙහි කරන්න පටන් ගත්තොත් අර නිදාගෙන ඉන්න කෙනෙකුට කූද්දන්න හදනවා. ඒ නිසා එහෙම මම වෙමි නැත්නම් being just being එහෙම නැත්නම් මේ ඉන්නවා මේ භවය කියන එකට හිත දාලා ඉන්න. එතකොට නඩුවකුත් නැහැ ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. ආනාපාන සතිය වඩන විට උස්ම රැල්ල ළඟටම ඇවිල්ලා ළඟම ඉඳන් බොහොම කෙටියෙන් යන බව තේරෙනවා බොහොම හරිම කෙටියෙන්. ඊට පස්සේ ටික වෙලාවකින් උස්ම රැල්ල නැති වෙලා වගේ තියෙනවත් වගේ දැයිලා එකපාරටම මුළු ඇඟම නිකන් ගල් ගිරියක් වගේ ගල් වෙලා වෙල්ල ළඟ ඉඳන් ඔළුවට වෙනකම් මුළු ඇඟමත් ගල් වෙලා අටපත්තන් වෙච්ච ගලක් වගේ නිකන් තියෙනවා. ඊට පස්සේ එක පැත්තකින් තේරෙනවා සීතලක් වගේ දැනෙනවා. එක පැත්තකින් නිකන් උණුසුම් වගේ දැනෙනවා. ඊට පස්සේ ආයෙ පාරක් එහෙමම ඉඳලා ඒ ගල නිකන් වෙඬෙරු වගේ දිය වෙලා යනවා වගේ දිය වෙලා ගිහිල්ලා එකපාරටම ඇස් දෙකත් ඇරිලම භාවනාව නතර වුණා. එතනින් භාවනාව මම නතර කරා. ඒක එක සිතුවිල්ලක් විතරයි මට දැනගන්න ඕනේ ආනාපාන සතිය වඩනකොට නිකන් අර බට එකකින් නිකන් හුලං අදිනවා විදියට යන වෙලාවල් තියෙනවා. සමහර වෙලාවට ආනාපාන සතිය හොඳට වැඩිනවා. සමහර වෙලාවකදී ඒකත් නැහැ නිකම්ම ඉන්නවා වගේ තියෙනවා. නමුත් සතිය තියෙනවා. මං ටිකක් කලබල වෙන වෙලාවල් තියෙනවා මගේ භාවනාව පිරීලාද මට ඉස්සර ටිකක් හොඳ තත්වයකට භාවනාව තිබුණා. දැන් ඊයේ භාවනා කරොත් හොඳට අද දවසේදී එකපාරක් හොඳයි ඊළඟ පතාවේදී භාවනාවක් නිකන් නෑ වගේ එහෙම තියෙනවා. සක්මනේදී නම් මේ උකුල ළඟ ඉඳන් කකුල් දෙක ළඟ අර රොබෝ කෙනෙක් මෙහෙම ඉස්සරහට දාලා යනවා වගේ එහෙම දැනෙනවා. තව වෙලාවකදී මට හැමතිස්සෙම හිතෙන්නේ මේ කකුල තියන්නේ ඉස්සෙල්ලා අනිත් කකුල ඉස්සෙනවා. එතකොට මට එකපාරට වැටීමට එන්නේ මේ භවය අල්ලනවා අල්ලනවා අල්ලනවා වගේ මට දැනෙන්නේ මේ කකුල තියන්න කලින්ම අනිත් කකුල ඉස්තේ නැහැටි මට හොඳට වැටීමෙන් ඒක කෙරෙනවා. මට දැනගන්න ඕනේ අර වගේ අරමුණු එනකොට මම ඒක මට බැරිද අනිත්‍ය ආදී වශයෙන් මෙනෙහි කරන්නේ කොහොමද? අනිත්‍යයි කියන්නේ මොකද්ද කියන එක දැනගන්නයි අවශ්‍ය තියෙන්නේ. සායනාසිකින් කෙරුවන් සරණයි. නැත්තරම කිසිම සතිපට්ඨාන සූත්‍රය කියවන්න කිසිම තැනක අනිත්‍ය ආදි වශයෙන් මෙනෙහි කිරීමක් ගැන කතා කරලා නැහැ. ඒක Taman තේරෙයි. මේ නිත්‍ය කරලා අල්ලන්න හැදුවට ආනාපානේ ගුරුසුට දක්වන්න. එතකොට ගුරුසු වෙන එක සියුම් වෙනවා වෙනස් වෙනවා. සියුම් තිබුණ එක නැති වෙලා යනවා. මේ තමයි තිබිලා එක එක තත්ත්වවලට මාරු වෙනවා. මේක ළඟ ළඟ ළඟ ළඟ වෙනකොට තමයි ඔකට අනිත්‍යයි කියලා කියන්නේ. නැත්තම් අපිට පේන්නේ මේ හිමීට හිමීට හිමීට හිමීට මාරු වෙන එකක් නේ තියෙන්නේ. බාන හොඳට කස කැවෙනකොට ඕක එක තප්පරයක් අතරත විනාඩියක් අතරත ඔක්කොම ටික වෙනකොට ආයකට නම් කරන්න ඕනෙත් නැහැ, මෙනේ කරන්න ඕනෙත් නැහැ. ඒකට තමයි අනිත්‍ය කියන්නේ. කෙසේ නමුත් ඒ විදිහට ආනාපානෙට හිත යොදාගෙන ඉන්නකොට මම අර කියන්න හැදුවාගේ ආනාපානෙ ඇතුලේ වෙනස් වීම වගේක් පේනවා. ආනාපානෙන් පිට කයේ වෙනස් වීම වගේක් පේනවා. මේ දෙකටම සතිය කියලා අපි කියන්නේ. එතකොට මේ කයේ හෝ ඇතුළත පේන කයි ආනපන ඇතුළත වේවා බාහිර කය හෝ වේවා මෙවුවා භාවනා ඉදිරියට යන ධාතු මනස්කාරයෙන් පිට මොනම වචනයකට විස්තර කරන්න බෑ. විස්තර කරන්න වෙන්නේ ධාතු මනස්කාරයෙන් විතරයි. නැක ගල් වෙනවා, වැగిරෙනවා, උණුසුම් වෙනවා, කම්පන වෙනවා, චංචල වෙනවා. එතකොට දැනගන්න ඕනේ දැන් බබා බබාගේ භාෂාව අතහැරලා දැන් වැඩිහිටි භාෂාවට යන්න හදා. මේකට ප්‍රතික්‍රියා කරන්න තෝ බලන්න හිටියොත් මේක ඔය වගේ චරිතවල හොඳටම පේන්නේ පරියන්කෙත් නෙවෙයි සක්මනේ ඉදින්දා වැඩවලදී පේන්න පටන් අර ගන්නවා ෂෝක් එකට. ඉදින්දා වැඩවලදී පේනවා වෙන්දට වැඩිය එක මල් මාලයකට නෝල එක නෝලට ඇමුණා වගේ දවස ඇතුළත සතිය වැඩි වෙන ගතිය. ඕනේ කටවිත්තක් කරුවට නොසැලී එහෙම නැත්නම් මේ මතකය තහවුරු වෙන ගතියක් එනවා. ඉතින් ඒක පරියන්කේදී ඒ ගතිය වැඩි වෙන නිසා සමාධිය අඩු වෙනවා. සමාධිය අඩු වෙනවා හැබැයි සතිය හොඳට තියෙනවා. වෙච්ච දේ මොකද්ද කියලා කියන්න දන්නවා. ඉතින් අර සමාධිය කැම වැඩි කැමැති එක්කන පරියන්කේ උඟක් අසාර්ථක වෙන බව චෝදනා කරන්න ඉඩ තියෙනවා. ඒත් ඒක නාගෙන් හරියටම කතා කරලා ඇහුවොත් මේ ඉදිරියදා ජීවිතේ මොකද්ද කියලා ඉදිරියදා ජීවිතේ කොහොම ලස්සනට පිළිවෙලක් තියෙනවා. ඒ නිසා මේක මේ පරිවර්තන යුගයක් අනිත්‍ය දුක්ඛනාත්ම වශයෙන් කරන්න කියලා පටලවා ගන්න ඕනේ නැහැ. පරියන්කේ වේවා සක්මණේ හෝ ඇදින්ද වැඩ හෝ වේවා කරන වෙලාවේදී ඒ ඉදිරිපත් වෙච්ච අරමුණත් එක්ක බොහොම සමීපව උත්සන්නව ආසන්නව නිරීක්ෂණය කරන්න. නිරීක්ෂණය කරනකොට වෙනදට වැඩිය ගොඩක් තොරතුරු දැනගන්න පුළුවන්. වෙනදට වැඩිය ගොඩක් විෂිතුරු වශයෙන් දැකන්න පුළුවන් තරමට මනස විකසිත වෙනවා. ඒ විකසිත වීමත් එක්ක සමාධිය අඩුවීමක් වගේ පේනවා. මෙතන වෙන්නේ ඇතිට සමත සමාධිය විපස්සනා සමාධියට දෙක උහුරු කරගන්න හදන වෙලාව. විපස්සනා සමාධිය අරමුණු මාරු වෙද්දී තමයි සතිය පවත්න්නේ. සමථ සමාධියදී එකම අරමුණේ තමයි සතිය පවත්න්නේ. ඒ නිසා මේ දෙකට මේ බිම පොළවේ ඇවිදින්න පුරුදුච්ච බබෙක් පෙරලෙන බැරල් එකක් උඩ ඇවිදින්න බැලන්ස් කරනවා කියලා කියන්නේ. දෙකේම බැලන්ස් එක එකයි. නමුත් අරකේ පෙරලෙන බැරල් එකක් උඩ යන්නේ. ඒක ඉස්සෙල්ලා එකන පොළවේ ඇවිදින්නේ. සමථ සමාධිය පොළවේ ඇවිදින එකක් වගේ මේක ඊට වැඩිය පෙරලෙන බැරල් එකක් උඩ සමබර කරන්නේ. ඉතින් ඒ නිසා මෙතනදී සමාජීය පැත්තට බල කරන්න එපා. එදිනෙදා ජීවිතයේ සතිය වැඩි වෙන හැටියේ සතිය වැඩි වෙන ඌරුව තමයි තේරෙනවාද කියලා බලන්න. ඊ ගාවට සක්මණේදී ඒක තේරෙනවා. පරියන්කේදී ගොඩක් වෙලාවට තමන්ගේම අර්ථකථනේ වර්ධිනවා මොකද හේතුව තමයි සමාධිය හරහා බලන්න හදා. සමාධිය හරහා බලන වෙලාවක් නෙවෙයි මේක පරිවර්තන වෙන වෙලාවක්. එනිසා ඔය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කිරීමක් අවශ්‍ය කරන්නේත් නැහැ. ওই විදිහටම දිගට කරන ගියාට පස්සේ Tamanට විශ්වාසය ඇති වෙලා එනවා. ඒ නිසා ඉදිරියට යන ගමනක් තමයි පේන්නේ මේ වචනේ ආයුක් අධිකන එනකොට. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද උදේ පරයන්ක භාවනාව කරන වෙලාවේ උදේ 4 විතර ඉඳන් 6:20 විතර නිකන් එකම පරයන්කදී ඒ භාවනාව කරා මම වඩන්නේ පිම්බීම හැකිලිම පිම්බීම හැකිලිම මෙනෙහි කරනකොට පිම්බීම හැකිලිම ක්‍රමක්‍රමෙන් නොදැන ගියා ඊට පස්සේ ශරීරයේ දැනෙන තැන් හයපල මුළු උඩුකය මුළුකය එහෙම දැනෙන තැන් මෙනෙහි කර කර ගියා ක්‍රමක්‍රමෙන් දැනීම මඩුණා මට දැනුණා ගැඹුරු තද නින්දකට වැටුණා වගේ අනිත් පැත්තෙන් හොඳ සිහියක් පැවතුණා ඒ සිහිය තුලින් අර තද නින්ද වගේ ඒ අවස්ථාවේ එනෙහන අරමුණු හොඳට මෙනෙහි කර කර හිටියා. ඒ මෙනෙහි කර කර එක දිගටම පුදුම සැහැල්ලුවකින් මෙනෙහි කරේ. බොහොම සැනසීමක් ඒ වෙලාවේ දැනුණා. ඊට පස්සේ ඒ භාවනාවෙන් නැගිට්ටෙත් මෙනෙහි කරලා ඇස්සරින්න ඕන කියලා එතනොත් භාවනාවෙන් ඒ පරයන්කෙන් නැගිටින්න හිතුන්නේ ඊට පස්සේ ගැටලුව මතුනේ ඊට පසු අවස්ථාවේ පරයන්කට යනකොට ඊට පස්සෙත් පෙම්බීම හැකිලිම දිහා බලනකොට පෙම්බීම හැකිලිම ඉක්මනටම නැති වුණා. ඊට පස්සෙත් අනිත් අනිත් එන අරමුණ මෙනෙහි කරන්න යනකොට මෙනෙහි කරන්න දෙයක් නැතුව වගේ බලෙන් මෙනෙහි කරන තත්ත්වයක් වගේ දැනුනේ. ඊට පස්සේ මෙනෙහි දැන් ඔබ වහන්සේගේ මේ ඒ සාකච්ඡාවේදී දීපු උත්තර අනුව මට වැටහෙනවා ඒ මෙනෙහි නොකර ඉන්න මට්ටමක් ඒ වෙලාවේ මට ඇති උනායි කියලා මෙනෙහි කරන්නේ යෑමෙන් අපහසුතාවයක් තමයි මතුනේ. ඊළඟට සක්මන් භාවනාව කරන වෙලාවේ මුලින්ම වම දකුණ කියලා ඒ සක්මන පැවැත්තුවා. ඊට පස්සේ ඔසවනවා, ගෙනියනවා, තියනවා කියලා සක්මන් කරා. ඊට පස්සේ ඒ ඔසවනවා, ගෙනියනවා, තියනවා කියලා සක්මන් කරනකොට සක්මන බොහොම හෙමින් කරනකොට මට දැනුණා එසවීම අවස්ථාවේ කකුල බුරුල් වීමකුයි එසවීමකුයි ඊළඟට කකුල ගෙන යනකොට ටික ටික කැඩි කැඩි ඒ යන ගතියක් දැනුණා ඊට පස්සේ කකුල බිමට තියෙන අවස්ථාවේ කකුල නමන අවස්ථාවක් පොළොවට ස්පර්ශ කරන අවස්ථාවක් පොළොවට තියෙන අවස්ථා පොළොවට තද කරන අවස්ථාවක් දැනුණා හොඳට පැහැදිලිව ඒ අවස්ථා ටික වැටහුණා හොඳ සමාධියකුත් ඒ වෙලාවේ පැවතුණා ස්වාමීනි මේ ගැන වැඩි අවබෝධයක් ලබා දෙන මෙන්න ඔබ වහන්සේගෙන් ඉතාමත් යටහත් ඉල්ලා සිටින ඔබ වහන්සේට තෙරුවන් සරණයි. පරියන්කේ විස්තර ගැන මතක් කරනවා නම් ඒකට නිදර්ශනයක් වශයෙන් උඹ දෙන මේ කිව්වහම පටව ගන්න ඉඩ තියෙනවා නමුත් සමත භාවනාවෙන් ආදර්ශයක් අරගත්තොත් නීවරණත් එක්ක රණ්ඩු කර කර තිබුණ හිත නැත්නම් නීවරණයට මත් වෙලා තිබුණ හිත යම් විදිහකට යෝගාවචරගේ ප්‍රයත්න නිසා මේ විතක්ක ਵਿਚාර පීච සුඛ ඒකග්ගතා කියන මේ ධානාංග වලින් නීවරණ අයින් කරාට පස්සේ යෝගාවචර ලොකු ස්පාසුවක් හම්බ වෙනවා යන්තම් පීනන මිනිස්සෙක් ඔලුව උස ගන්න පුළුවන් වුණා වගේ තේරෙනවා දැන් හුස්ම ගන්න පුළුවන් හැබැයි ආයෙ ගිලෙනවා ආයෙත් ඔලුව උස ගන්න හුස්ම ටික ගන්න පුළුවන් වගේ යන්තම් ඔලුව උස්ස ගන්න පුළුවන් තත්ත්වයක් වගේ එනවා. එතකොට යෝගාවචරයට තේරෙනවා දැන් අරමුණත් එක්ක සුවතකාවේ වැඩි වෙනවා. වරින් වර නීවරණ කරදර කරාට කැමැති වෙලාවට ඔලු උස්ස ගන්න පුළුවන් තත්ත්වයක්. ඉතින් මේක තමතෙදී අපි මේක හොඳට තහවුරු කරගත්තොත් ප්‍රථම ධානය කියලා කියනවා. ඊට පස්සේ සමත භාවනා පුහුණු කරපු කෙනෙකුට ප්‍රථම ධානයලා දෙවෙනි ධානයට යන්න නම් විතක්ක ਵਿਚාර දෙක හලන්න ඕනේ. මෙනෙහි කිරීම නතර කරන්න ඕනේ නැත්නම් දෙවෙනි ධානයට යන්නේ නැහැ. වෙන විදියකට කියනවා නම් පළවෙනි ධ්‍යානයේදී තියෙන මේ විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකග්ගතා කියන ධර්මවල ප්‍රීති චෛතසිකයේ මතුවෙන්න නම් විතක්ක ਵਿਚාර හලන්න ඕන. ඇත්තටම විතක්ක විචාර හැලෙනවා. ඒ තීතිච්ච යෝගාවචරය මෙනෙහි කිරීම නම් විතක්ක විතක්ක විචාර නැවත නැවත කරන්න ගත්තොත් අර පැහැින බත් හරියට ඇල්ලතුරක් කිරෝ වගේ ඇට්ට ගුණා වෙන්න පටන් ගන්නවා. මේ තැඹිලා ගොජ ගොජ දාගෙන එන එකට ඇල්ලතුරක් කරනවා. ඉතින් ඒ වෙලාවේදී මෙනෙහි නොකර සිටීම තමයි යෝගාවචර කරන අනුග්‍රහය. ඉතින් කළාට මෙනෙහි කිරීම අනුග්‍රහයක් වෙනවා. මෙතනින් පස්සේ මෙනෙහි නොකිරීම අනුග්‍රහයක් කරනවා. ඉතින් කොහොමද කාට හරි කියලා දෙන්නේ? මෙතෙන් යනකම් මෙනෙහි කරපුවා මේ කාට මෙනෙහි කරන්න එපයි කියලා ඒක තමයි ওই භාවනා ලෝකයේ තියෙන sannivedana කරන්න බැරි තැන. මේ කියන දේ අහලා භාවනා හැදීගෙන එනවනම් මෙනෙහි නොකර බලන්න. කියන දේ අහන්න නැතුව භාවනා දඟලනවා නම් මෙනෙහි කිරීම කරන්න. ඉතින් මේක බොහොම දෙනකොට තේරෙන්නේ නැහැ. වාහනේ කොතනද ෆස්ට් ගියරේ ගෙදලා සෙකන්ඩ් එකට දාන්න කියලා ටෙක්නිකල් රයිටින් ලියන්න බෑ. වාහනේ පුරුදු කරන එක නම් ආනසතලයේ හැටියට බරේ හැටියට දැනගන්න ඕන මෙච්චරක් දියක් ගිහලා සෙකන්ඩ් එකට දාපන්. මෙතනින් ගිහලා තර්ඩ් එකට දාපන් කියලා. ඒක පන්ති කාමරයක උගන්වන්න බෑ. ඉතින් ඒ නිසා භාවනා කරනකොට මේ මෙනෙහි කිරීම මෙහෙමයි කෙරෙන්නේ මෙන්න මෙහෙමයි මට අරමුණ වැටෙන්නේ කියලා කිව්වොත් අහගෙන ඉන්න එකට තේරෙනවා මේ මිනිස්සයා ලුණු මිටිස් කන මොලයක් තියෙන කෙනෙක්ද නැත්නම් උකුණු ඔලුවක් තරම්වත් මොලයක් තියනවාද කියලා. නැත්තම් කරන්නේ වටන් ගත් එක මෙනෙහි කිරීම කරගෙන කරගෙන යනවා දිගටම. ඒකකොට භාවනාවේ මෙනෙහි කරන නිසා භාවනාව එන හිටිනවා. භාවනාව අවුල් වෙනවා. ඉතින් ඒ වගකීම යෝගාවචරයට නොදී යන්නත් බෑ. ඒක ගුරුවරයාට ගන්නත් බෑ බුදුහාමුදුරට ගන්නත් බෑ. ඒ නිසා මෙතෙන් යනකම් මේ ආයුධය පාවිච්චි කරපුවා ඊට පස්සේ මේ ආයුධය පාවිච්චි කරන්න එපයි කිව්වම උංගදෙනෙක් මෝඩ වඩුව ආයුධත් එක්ක පොරබදනවා. ඒ නිසා මේක කාලම තේරුම් ගන්න ඕනේ. ඒක නිසයි කියන්නේ අරමුණ වැටේ හැටි විස්තර කරන්න. එතකොට පුළුවන් මේ දැන් මීට පස්සේ මෙනේ කරන්න ඕන යන්න අරින්න අරමුණක් ඕනේ යන්න අරින්න. සතිය පවතිනවා නම් අරමුණක් තිබුණත් නැතත් නිමිත්තක් තිබුණත් නැතත් මෙනේ කරත් නැතත් අන්න එහෙම යන සතියක් තමයි භාවනාවට උර දෙන්නේ. මෙනෙහි කරමින් ඇති කර දෙන සතිය බොහොම ළමා එකක්. බොහොම බොළඳ එකක්. බොහොම ප්‍රාථමික පන්ති එකක්. මෙනෙහි නොකර අරමුණකුත් නැතුව නිමිත්තකුත් නැතුව යන සතිය ඊට වැඩිය උසස් පෙළ වැඩක්. ඒ කොතෙන්දකම් මෙනෙහි කළා කොතනින් පස්සේ මෙනෙහි කිරීම නැතර කරනවාද කියලා හොඳට සංවේදී වෙ ඉන්නවනම් භාවනාවෙම සිද්ධ වෙනවා. ඒක නිසා එතෙන්ට භාවනා කරන ගමන් එතෙන්ට ගිහිල්ලා හරියට ඒක දැනගෙන මින් එහාට මෙනෙහි නොකරත් යන්න පුළුවන්ද කියලා බලන එකට ආර්ය පරිේශන කියලා කියන්නේ. තමම කරලා බලන්න ඕන. ඒක කිනකොට ප්‍රකාශ කරන්න පුළුවන් තත්ත්වයට ආවනම් එයාට කියන්න පුළුවන් එයා තනියෙන් භාවනා කරන්න සුදුසෙක් කියලා. එතකම්ම කවුරු හරි ගාව ඉඳලා පුරුදු කරන්න ඕනේ මෙන්න මේ මේ වැඩේ මෙතෙන්ට නිකන් කරන්න ඕනේ කියලා. ඉතින් ඒ අතින් මේ යෝගාවචර ගොඩක් සමහරු සාහජයෙන් මේ හැකියාව තියෙනවා. සමහරුන්ට නැහැ. ඇත්තටම සහජයෙන් තියෙන කෙනාට එච්චර ගුරුවරයෙක් අවශ්‍ය කරන්නේත් නැහැ. ඒ සහජයෙන් එක නැති කෙනාට ළඟ ඉඳගෙන කියලා දෙන්න තමයි මේ කමඨාන් සුද්ධ කිරීම කරන්නේ. ධර්ම සාකච්ඡා කරන්නේ. ඉතින් ඒක මේ තමන තමන් දෙස්ති ගන්න නැතුව දුවට මතක තියාගන්න ඇති වෙන්න සතිය හැදුනට පස්සේ සතියට වැඩි බාර දීලා යන්නයි. ඒකයි එකකින් අදහස් කරන්නේ මෙනෙහි නොකර ඉන්නවා, විතක්ක ਵਿਚාර නොකර ඉන්නවා කියන එක. ඉතින් මෙහෙම කියනකොට පණිවිඩයක් ලැබෙනවද තීරීමක් එනවද නැත්නම් පටලවෙනවද අවසරයි ස්වාමීන් වහන්ස මේට මාස 3කට ඉස්සෙල්ලා කමඨාන් සුද්ධ කරන වෙලාව ඔබ වහන්සේ පැවසුවා මේ සතිය පවතින වෙලාවට වඩා සතිය නැති වෙලාව ගැන සිතමින් ඒ වඩා සුසු බව සිතමින් පරියංකේ ඉන්න කියලා නිති සීලයකට ඇවිල්ලා පරියංක වාර ගණන වැඩි කරමින් නිති කාලසටහනකට අනුව කරන්න මේ කියලා උපදෙස් ලැබුණා ඒ අනුව මම නිති කාලසටහනකට ඇවිල්ලා නිති සීලයක පිළිදලා කාලසටහනකට ඇවිල්ලා මාස 3ක් විතර ඉතා දැඩි වෙහෙස වෙමින් මේ සතිය පවත්වන්න උත්සාහ කරා මුලදී නම් සතිය පවත්වන්න අපහසුයි විවිධ රූප සද්ද සිතුවිලි කම්පන චංචල ඒ හැමදේම ආවා ඒ කිසිම දෙයකට සැලෙන්නේ නැතුව ඉතා සෙමින් සෙමින් තමයි මේ ගමන ආවේ හුස්ම රැල්ලම සිත පවත්වන්න උත්සාහ කරමින් විටක හුස්ම රැල්ලේ සිත පවතිනවා විටක නැහැ. නැති වෙලාවට නැති බව දැනගෙන නිහඬව හිටියා. හුස්ම රැල්ලේ සිත පවතිනලාට සිත පවතින බව දැනගෙන ඒ දිගටම එහි සතිය පවත්වන්න උත්සාහ කරා. එලෙස ටිකක් එනකොට ඒ ගමන එහෙම එනකොට ටික දවසකට පසුව හුස්ම රැල්ල ඇති වෙන හැටිත් ඒක පවතින හැටිත් නැති වෙන හැටිත් දකින්න පුළුවන් වුණා. වාර කිහිපයකදීම දිගින් දිගට මේ විදිහට දකින්න පුළුවන් වුණා. ඊට පස්සේ හුස්ම රැල්ල දිහා බලාගෙන වෙනද මෙනෙහි කරගෙන පසුපස එලවගෙන ආපු හුස්ම රැල්ල එහෙම එලවගෙන ඉන්නේ නැතුව හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්න පුළුවන් තත්ත්වයක්පත් වුණා. බලාගෙන ඉඳලා පැවතිලා නැතිලා නැහැටි බලාගෙන ඉන්න පුළුවන් වුණා. හුස්ම රැල්ල ඊට පස්සේ නැති වුණාට පස්සේ නැති වුණ විදිහටම එහෙමම බලන් හිටියා. එහෙම බලාගෙන ඉනකොට නොසෙල්වි අර තිබුණු දේවල් ක්‍රමෙන් ක්‍රමෙන් අඩු වුණා ඇති වෙන කම්පන චංචල උණුසුම් සිසිල් රූප විවිධ සිතිවිලි එකපාරට නෙමෙයි පරියංක ගණනාවකදී ක්‍රමෙන් ක්‍රමෙන් නැති වෙලා හිස්තැනකට ගියා හිස්තැනදෙත් මුලදී වැඩි වෙලාවක් ඉන්න බෑ බොහොම ටික වෙලාවක් ඉන්න පුළුවන් ඊට පස්සේ එතන ඉන්නකොට වෙහෙසකාරී වගේ හිතලා අත අතහැරලා නැගිටිනවා එහෙම එහෙම ඉඳලා දැන් අද වෙනකොට මේ අවස්ථාව වෙනකොට අවසරයි ස්වාමීන් වහන්සේ පැය 3ක් වුණත් මට කැමති තරම් කාලයක් ඒ හිස්තැනේ ඉන්න පුළුවන් තත්යකටපත් වෙලා තියෙනවා. බොහොම සැහැල්ලු බවක් තියෙනවා එතන. දිගින් දිගටම ඔබ වහන්සේගේ උපදෙස් දුන් පරිදිම සීලයක පිහිටමින් ඒ කාල දිනපතා කාලසටහනක් පවත්වාගෙන යනවා. සාමාන්‍ය ඉදිරියදා ජීවිතයේදී දෙයක් සිද්ධ වුණාම යම් වෙනසක් තියෙනවා. මගේ පැවතුණු ජීවිතේට වඩා මම අද දවසේ මම කියන පුජ්‍යලයා කවුද කියන එක මට පෙනෙනවා. දවසින් දවස මං කියන පුජ්‍යලයා මගේ චරිතය තව තවත් පැහැදිලිව පැහැදිලිව පෙනෙනවා. ඔබ වහන්සේගෙන් මං තවදුරටත් උපදෙස් පතනවා. ජන කතාවේ මුල් ඇති ඔක්කොම මම හිතන්නේ කාටවත් තේරෙන්නේ නැති සීමා වෙලා තියෙන පරියන්කයකට නමුත් අවසාන වෙනකොට නම් කතාවේ තේරෙන පටන් අරගත්තා ඉතින්ද වැඩ කරනකොටත් වෙනසක් තේරෙනවා කියලා. ඒක නිසා බලන්න ওই පැය තුනක් විතර පරියන්කේ ඉන්න පුළුවන් ගතියේදී යම් ප්‍රමාණයකට හිත තැම්පත් වෙලා හිත සංසිඳිලා අනායාසයෙන් සියල්ල සිද්ධ වෙන தത്വයට ගියාට පස්සේ ඒ ඇති වෙන චිත්ත தത്വයයි හොඳට සක්මන් කරනකොට අනායාසයෙන් සක්මනකදී මේ චිත්ත தത്വය ගන්න බැරිද ඊට පස්සේ නිදිපැදුරේ නිති ඇඳේදී මේ චිත්ත தත්ත්වය ගන්න බැරිද? එහෙම නැත්නම් වෙන ඉඳගෙන වෙන වැඩක් කරනකොටයි භාවනා කරනවා නෙවෙයි කියලා අපි කියමු සම්ප්‍රදාන කෝල. ඒ தත්ත්වෙත් මේ හිතේ තියෙන මේ මේ විවේකය මේ හිස්තන ගන්න බැරිද කියලා බලන එක තමයි ඊගා පාඩම. හැබැයි පර්යංකයේදී අල්ල ගන්නකොට හිතෙන්නේ මේක පර්යංකයේදී විතරයි කරන්න පුළුවන් කියලා. ඒ තරම් දාසකමක් බැලකමක් ඇතුව තමයි පටන් අරගන්නේ. නමුත් ඒක විවිධාංගීකරණය කරන්න කියනවා. විවේකීව සක්මන් කරන ගමන් බලන්න කියනවා. අර පරියන්කේදී හම්බ වෙනා වගේ විස්රාම වෙන ගතියක් අනායාසයෙන් වෙන්නදලා බලාගෙන ඉන්නකොට සංසිඳන ගතියක් ඊට පස්සේ අන්තිමට බලනකොට මම දන්නේ මේව කියනකොට මොනවයි හිතයිද කියලා කවුරු හරි ගහ ගන්නකොට කවුරුත් එක බැන ගන්නකොට ඔය විවේක වෙන්න බැරිද කියලා බලන්න. උත්තරම කාට හරි බයින්නකොට ওই ජොල්ලියේ හිත කරවම නැතිවන කාට හරි බැන්නේ නැහැකි කිසිම ප්‍රශ්නයක් නැහැ. නැත්නම් කවුරු හරි හොඳටම බයිනවා. බයිනෝට හොඳටම තියෙනවා ඌට වයර් මාරු වෙලා තියෙන්නේ මට මේ බයින් වෙන කෙනෙකුට බයින්නේ නම මාව අල්ලගෙන බයිනද හොඳට බලතැකි අරුටත් බයින ගම මූණ පුප්පගෙන ඉන්න ගමන් බලතැකි ඇතුලෙන් හිතට හිත විවේක වෙලා තියෙනවා එනිසා මේක පරියන්කේ ගත්ත මේ අත්දැකීම දෙන්න සාක්පනට ඒක ගන්න ඉදින්දා වැඩවලට ඊට පස්සේ කටයුතු කරන ගමන් බලන්න ඔය විවේක தත්ත්වය මරණ මොහොතේදීවත් හෙල්ලෙන්නේ නැහැ කියන එකයි බුදුහාමුදුරු කියන්නේ මරණේදීවත් හෙල්ලෙන්නේ නැහැ අපි හිතන හෙල්ලෙනවා අපි හිතන කැළඹෙනවා අපි හිතන චලනය වෙනවයි කියලා දෙන්නේ නැහැ. අපි ලොකු ස්වාමීන් වහන්සේ බණකදී කියනවා හොඳටම වික්ෂිප්ත මනස නැත්නම් වික්ෂිප්ත මනස තුරත් ඒකාග්‍රතාවය තියෙනවා. වික්ෂිප්තයි කියලා නැටුවොත් ඉසాత බැඳගෙන අඬන්න පුළුවන්, ගෑකෝ සංගහන්න පුළුවන්. නමුත් මේ වික්ෂිප්ත මනසෙත් විවේක මනසක් තියෙනවා. විවේකයේ ඇතුලේ තියෙනවද කියලා බලුවොත් හැබැයි නෑ තියෙනවා. ඉස්සෙල්ලා හිතන්නේ මේ දෙන්නට එක ගිය ඇතුළේ ඉන්න බෑ මේ ණයයි පොලකයි වගේ කියලා නෑ. සම්පූර්ණ විශ්චිත ගතිය තියෙනවා. ඒකටනේ අපි යන්න ආව ගන්න බපුයි අද්දක වැඳ රණ්ඩන්නේ. ඊය දඟලන්තිත් ওই විග ගතිය තියෙනවා. මේ හිත ඇතුළේ මේ දෙන්නට මේක තන ඉන්න පුළුවන් බව තේරුම් ගන්නකොට තමයි තේරෙන්නේ මේ කැළඹිලි ගැන කතා කරෙල්ලෙන් තමයි අපි ලෝකේ කලඹවන්නේ. එතකොට අපි කැළඹෙනවා. කතා කරන්න එපා. මොනම දෙයක්වත් චෝදනා කරන්න එපා. එතකොට ඉතුරු වෙන්නේ විවේකී විතරයි. එතකොට තියෙන කවුරු කොච්චර මොනවාරි කලඹුරක් ඉතින් විවේකයට මොකොත් වෙලා නැහැ. එතකොට යාට කොටි ගහට භාවනා කරන්න පුළුවන්. ගෙන්න කම්පලෙත් භාවනා කරන්න පුළුවන්. සද්ද වුණත් භාවනා කරතයි. සද්ද ඇහෙනකොට යා තරහ යනවා තමයි. ඊවැතේ ගහලල්ල. ඊවැතේ ගහලල්ල සද්ද ඇහෙනවා ඒ තමයි භාවනා කරන්නේ. නැත්නම් මේ වේදනාව තියෙනවා. උන්ටම තරහ යනවා. ඉතාවිෂේ නම හොඳට බලන්න කිව්වොත් මේ වේදනාව තියෙද්දිත් මේ පැත්තේ විවේක මනස තියෙනවා. දැන්ට හිතවිලි තියෙනවා. ඉතින් ඉස්සරහදීදී පිටිපස්සෙලා විවේක මනස තියෙනවා. එයාට කුණු ගැන කතා කරන කුණු ගැන ආඩම්බර වෙන කුණු ගැන වචන කතා කරන එකනට කියනවා පෘථග්ජනයයි කියලා පාපතරයයි කියලා මාරපාක්ෂිකයයි කියලා කෙලස් කියලා. ඒතියෙදිත් මගේ හිත කෙලසෙන්නේ නැහැ කියලා දකින්න එකනට කියනවා ආර්යයන් වහන්සේ කියලා. ඕනේ වතුර කොච්චර දැඟලුවත් වතුර කොච්චර රැලි නැග්ගත් වතුරේ තෙත ගතියට මොකුත් වෙන්නේ නැහැ. වතුර නිශ්චලව තිබ්බත් රැලි නැගුවත් වතුරේ තෙත ගතිය තෙත ගතියම තමයි. ඊයාගේ මේ හිතේ තියෙන විවේකය ගැන කතා කරලා විවේකයේ සමාදන් වෙන මනුස්සයාට මරණ චිත්තක්ෂණේවත් සැලෙන්න දෙයක් නැහැ. කලබල ගැන කතා කරලා චරිචුරු ගාලා චෝදනා කරන මනුස්සයාට නිවන් දැක්කත් මං හිතන්නේ ඉවරක් වෙන්නේ නැහැ. වැඩිම කුණු කන්දල් අවුස අවුසයි. ජනමාධ්‍ය කියන්නේ ඕකට තමයි. ඡයමාති කියන්නේම රටේ දින කුරු කන්දල ඔක්කොම උසලා නිකන් බුදියාගෙන ඉන්න මිනිහාගේ කනට ගිහලා දාලා අවසන එක තමයි. ඒ නිසා මේ සමාජයේ ජීවත් වෙනවා කියලා කියන්නේ බරපතල වැඩ ඇතුළ සිට දඬුවම්. මොකාටත් හිත පිළිවෙල තියාගෙන ඉන්න දෙන්නේ නැහැ. ගිහිල්ලා හරි කතා කරලා සෙල්ෆෝන් එකෙන් හරි දාලා ඒ යාගේ කුණු ලෝඩ් එක කුණු ෂෙයාර් එක දවසට දෙනවා. ඒ නිසා ලොකු සංහසේ තියලා තියෙන දිනපොතේ පිනක් කරන්නම් අරණ්‍යකම විය යුතුයි. භාවනාව වඩන්න අරණ්‍යකම විය යුතුයි. හිත හදන්න නම් අරණ්‍යකම විය යුතුයි කියලා නිකන් රිදවන්නම කියන්නේ. රිදවන්නම ලියලා තියෙනවා. වැඩක් වෙන්න නම් අරණ්‍යක විතරයි. ඒ හුඟතලේ කොහේ ඉන්න කැමති? රාජධානි වලට කැමති, පළවෙනි ලෝකේ රටවල් වලට යන්න කැමති, ජටිතල පහසුකම් වලට කැමති, sannivedanaට කැමති, කක්ක වලට කැමති. දැන් කොහොම කර මොනවා කොල්ල හොදන්නේ කියන්නේ? ඒක නිසා මේ ඒව ගැන කතා කරන මිනිස්සු ඇසුරු කරන්නවත් එපා. ඒකට කතා කරනකොට පාපතරයි. ඇත්තට මේ මිනිස්සු අහිංසකයි දන්නේ නැහැ. වැරදි ගැන පෙරදි ගැන කතා කරගෙන ඉන්නවා. භාවනා කරන මිනිස්සේ කවදාකවත් ඒව කතා කරන්නේ ඔක්කොම කරදර දෙද්දි මට භාවනා කරන්න පුළුවන්. මගේ හිත මට විවේක කරගන්න පුළුවන් කියලා කතා කරන මිනිසයා වෙනම කලාවක් ඉගෙන ගන්නවා. අවසරයි ස්වාමීන් වහන්සේ සක්මනේදී නම් මේ අත්දැකීම ලබන්න බැරි වුණා. නින්දෙදි නිදි යැඳෙදී නින්ද යනකම් හැමදාම මේ විදිහට විවේක ලැබනවා මේක නිති කීප වතාවක් මේ විදිහට විවේක වෙන්න පුළුවන් අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒක ගණ්ඩ කමඨාන සුද්ධ කරගන්න සක්මන් භාවනා කරනකොට හොඳට ගිහිලා අක්මන හුරු වෙනකම් සතිය පිහිටවනකම් වම දකුණු වශයෙන් මෙනෙහි කරන ගිහිලා සතිය පිහිටියට පස්සේ සතියට බාර දෙන්න උඹ සක්මන් කරපන් කියනවා. ඒක සක්මන් කරනකොට අනායාසයෙන්ම සිද්ධ වෙන්න පටන් ගන්නවා. එතකොට මේ සක්මණේසිතේ පරියන්කේ තියෙන ඔය විවේකී විස්රාමයේ නිසල්මන් ගතිය, ඇලහැප්පෙන්නේ නැති ගතිය එන්න පටන් ගත්තාම ඒ වෙලාවේ තේරෙනවා ජීවත් වෙනවා කියන එක. ඒ වෙලාව විතරයි අපි ජීවත් වෙන්නේ. අපි මුළු මනසින්ම වැඩ කරනවා. මහා පොළොව මහීකාන්තාව උඩ සපත්තු සිරිපු දාන්නතු ඇවිදිනකොට පුදුමාකාර සම්බන්ධයක් එන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් අපි රංගපෑමක් විතරයි කරන්නේ හැම වෙලාවෙම. ආංශික වැඩක් කරන්නේ මේ ඇඟත් එක්ක රණ්ඩු. සෝබදාර්මත් එක්ක රණ්ඩු. අසල්ලචෙන් එක්ක රණ්ඩු. චෝදනා, යෝජනා, පෙරදිලි පෙරදිලි කියන කතා කරේ. දැන් උඹට සක්මන් වෙන්න යනකොට ඒක පුතුම පදමකට එන්න පටන් අර ගන්නවා. මේ ඒ මම කියන්නේ පිනිපා වඩ පිට බිම්මල් කොඩියට කඩියෙක් යනවා රජෙක් වගේ. එච්චරයක් මං කියලා වෙන්න මොනවාක්වත් ඔය සමීකරණ කඩපාඩම් කරන දෙයක් නැහැ. පිනිපාවට පිට බිම්මල් කොඩියට කඩියෙක් යනවා රජෙක් වගේ. ඒතර තියෙනවා සියලු දේන් ආඩ්‍යය. කිසිම දෙයක අඩුවක් නැහැ. නිකන් පොළොව උඩ ඇවිදිනවා. ඉතින් උඟ දෙනෙක් හිතනවා මේකට කමටහන් සුද්ධ කරන්න ඕනේ. මේකට වෙනම තොරතුරු ඉගෙන ගන්න ඕනේ. පයින් යන්න මොන තොරතුරුද ප්‍රතිසිල් අහන්නේ උඩින් යන්නේ ඇයි පහලින් යන්න බැරුවද මට තේරෙන්නේ නෑ තාත්තේ කියලා දෙනවද කියලා හිතනවා මේ කට්ටිය සක්මන් කරනවා පයින්. ඒ තරම්ම કૃතිමයි. ඒ තරම්ම કૃතිම කරගෙන ඒක හැටි පටන් ගන්නකොට කවුරුත් ටිකක් එහෙම કૃතිමතරල තමයි කරන්නේ. පස්සේ භාවනා හරියට පස්සේ සතිය හරියට පස්සේ ශක්මණ දෙන්න යාගේ වැඩ පිළිවෙල. එතකොට පුදුමාකාර විශ්‍රාමයක් එනවා. පරියන්කෙත් එච්චරයි, දඟන්න ගියාමත් එච්චරයි. මොන වැඩක් කරුවත් ඒක ලලිත කලාවක් විදියට වෙන්න ආරින්න. ඒක ලාලිත්‍යයක්. මම කරනවා නෙවෙයි වැඩවල් වෙනවා. එතකොට සම්පූර්ණ භාවනාව උතු විනෝදාංශයක්. එහෙම නැත්නම් මේ රෙජිමෙන්ටේෂන් පටන් ගන්නකොට ටිකක් තියෙනවා. පස්සේ ඒක අර විතක්ක ਵਿਚාර කරන්නේ නැතුව මෙනෙහි නොකර ඒකේ තාලෙටම යන්න අරින්න පටන් ගත්තට පස්සේ ඒක නට කාගවත් වැරද්දක් දකින්න බෑ. එයා කරන්නේ එයාට ඕනේ ඉතින් මට මොකද වෙලා තියෙන්නේ එයා හරි කරුවාම එයාට දේ වැරදි කරනවා එයාට තේ මට තියෙන්නේ මගේ වැට ටික බලන එක විතරයි දැන් නම් අපි පැයක් ගත කරලා තියෙනවා ඒ නිසා මම හිතනවා අපි පැයක් කරනවා අපි සක්මන් භාවනාවට ඊට පස්සේ තුනට නැවත රැස් වෙනවා පරියංක භාවනාවකට ඒ මතක් කිරීමත් එක්ක අපේ ධර්ම සාකච්ඡාව මෙතනින් නිමා කරනවා සම්බන්ධ වෙච්ච ශිරු දිනාටම තෙරුවන් සරණයි